මේ තව ප්‍රශ්නය භාවනාවේදී සප්ත බොජ්ජංග වඩන ආකාරය ගැනයි මේ විතරයක් අහන්නේ. පංච නීවරණ ඉවත් කරමින් භාවනා කරන්නේ කොහොමද? දැන් මෙන්න මේ ප්‍රශ්න දෙක තුනටම උත්තර තමයි විදර්ශනා පූර්වාංගම සමතේ. විදර්ශනා මුල් කරගෙන කටයුතු කරගෙන ගියොත් මේ කියන පංච නීවරණ දුරු වෙන්නේ ඒකමයි හේතු වෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන අජානීය ධායිතයේ වඩව අසගුණ්ඩ ධායිතයේ නොවඩව ධායිතයේ කිමේ දැහන අජානීය දැහන වඩන්න අසගුණ්ඩ දැහන් වඩන්න එපා කිය. මොකද මේ අජානීය දැහනයි අසගුණ්ඩ දැහනයි කියන්නේ කියලා. බුදුරන් වහන්සේ මේක හොඳට විග්‍රහ කරලා දීලා තියෙනවා. වෙලාවක් නෑ දැන් ඒවා විග්‍රහ කරන්න. මේ අජානීය ධ්‍යාන කියන එක ලබා ගන්නකොට ඒ ධ්‍යාන එක ක්‍රමයක්. අනික තමයි කර්මස්ථාන වාක්‍යයක් අරගෙන ඉතින් ඕක කටපාඩම්ගෙන උදේ ඉඳන් රැය වෙනකන් කිය කියා කිය කියා සක්මන් කර කර එක තැන ඉඳගෙන මොනවා හරි එකක් අල්ලගෙන ඕක කර කර ඉන්නේ. ඒකට ඉන්න අසගුල්ල දහන. අජානීය දහන කියන එක ඊට වඩා වෙනස් එකක්. ඒක ප්‍රඥා මුල් කරගෙන යන්නේ. ඒක වඩන්නේ කොහොමද ආපුවාම පෙන්නනවා. හොඳට මනස සිහියෙන් ඉන්න තමන්ගේ මේ ඉන්ද්‍රියන් පිළිබඳව. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධර්මකාම ආදී වශයෙන් මේ කාමියෝ නැගියන යම්කිසි අවස්ථාවක් ආවොත් මනස සිහියෙන් ඉඳලා කල්ලා ගන්න. අරගෙන දැනගන්න මෙන්න කාමච්ඡන්දේ මගේ හිතේ ගොඩ නැගුණානේ. ඇයි ගොඩ නැගුණේ? මාගේ මුලාසහගත මානසිකත්වයේ මම වැරදි ආකල්පයෙන් හිතුවා. රාගසහගතව හිතුවා. ඒකට තැන දුන්නා. අන්න කාමච්ඡන්දයේ හේතුව. එහෙනම් මොකද කරන්න ඕනි? මනසිහියෙන් ඉනා ඊට පස්සේ රාග හිතවිල්ලක මම හිතන්න යන්නේ ඒකට අවශ්‍ය විදිහට ඇස කන යොමු කරන්නේ සංවර කරගන්නවා. මෙන්න මෙහෙම කටයුතු කරගත්තාම එයා දැනගන්නවා කාමච්ඡන්ද නිරෝධය දැනගනි. නිරෝධ මග දැනගනි. අන්න ඒ වගේ තව එකක් දකින්නවා. ව්‍යාපාදයේ දැනගනි. ඔය ඊළඟ තීන නිවාරණය දැනගන්න හැටි. කොහොමද දැනගන්නේ? Tamanට කොයි මොහොතක හරි ගැටීමක් ආවනම් දැවීමක් ඇවීමක් ප්‍රශ්නයක් මතුවුණා නම් හිතට දූෂිතාවයක් නැగిලා ආවනම් අනුන්ට ගහන්න මරන්න බයින්න අදහසක් ආවනම් ඔන්න මට ව්‍යාපාදී නැගුණා. මොකක් නිසාද? හේතුව හොයනවා තමන්. දකිනා මේ ලෝකේ යම්කිසි බලාපොරොත්තුට විරුද්ධ දෙයක් ආපුවාම මගේ මානසිකත්වයේ ඊට විරුද්ධව ගැටුණානි. ඒකේ ප්‍රතිඵලය වශයෙන් මේ ව්‍යාපාදී ගොඩ නැගුණේ. ව්‍යාපාදීට හේතුව දකිනවා. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකේ මොනවා හරයක් ඇටියෙද මම මේ ව්‍යාපාදයෙන් ගැටෙන්නේ? ඒක අත්හැරිය යුතුයි. ව්‍යාපාදින් රෝධය දකිනවා. <clears throat> එහි ආදීන වේදකලා වෙන්වීම ආනිසංසකලා කටයුතු කරනකොට ව්‍යාපාදින් රෝධ මාර්ගය දකිනවා. මෙන්න මේ දෙක දැක්කාම අනික ඔක්කොම ලැබෙනවා. දකින්න පුළුවන් හැකියාව තියෙන විද්ද උද්දච්ච කුට විදිකිච්චා. <clears throat> මෙන්න මේ කියන පංච නීවරණයන් තේරුම් අරගෙන පංච නීවරණයන්ට හේතුව මනසින් විමසලා ඒ Nirodhe නිසා ලැබෙන සාන්තිය තේරුම් අරගෙන ඊට අනුකූල වන්නාව මග වඩන්න කියලා පෙන්නවා. මේ ටික හරියට කරගෙන යන එක තමයි අජානීය දැහන කියන්නේ කියලා පෙන්නවා. නිවන් දකින්න ඕනනම් මාර්ගඵල අවබෝධ කරගන්න ධ්‍යාන ලබන්න ඕනනම් ඔන්න ඔය අජානීය දැහන වඩන්න. මේක වඩනකොට වෙන හැටි පෙන්නවා. සමාධි ලැබෙන ක්‍රමවේදේ යම්කිසි මිනිසෙක් මොදලක් ණයට ගන්නවා. ඔහු මහා ණය වරින් තැරපිලා ඉන්නේ. ඔහු රස්සාවක් කරලා මොනවා හරි ව්‍යාපාරයක් කරලා ඒ ණය ගෙවලා යමක් කමක් හරි හම්බෙන්න නිදාස් වෙනවා. මේක උපමාවක්. හිරේ වැටලා හිටව මිනිසෙක් ඒ හිරෙන් නිදහස් වෙලා නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන් විදිහට නැවත නිදහස් වෙලා එනවා. <coughs> එදිමේ තවත් උපමාවක්. මහා ලෙඩකින් අසාධ්‍ය වෙලා හිටපු පුද්ගලයෙක් මේ තරගෙන පහු කාලික නිරෝගී වෙලා තමන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන් විදිහ හොඳ නිරෝගී කායිකත්වයක් මානසිකත්වයක් ඇති වෙනවා. මේ තවත් උපමාවක්. වහල් බවට ගෝචරලා හිටපු මිනිස්සෙක්. වහල් භවෙන් නිදහස් වෙලා සෛරීව ජීවත් වෙන්න පුළුවන් නිදහසක් ලැබෙනවා වහල් භවෙන් ඔහු නිදහස් වෙලා. කාන්තාරයක ගමන් කරන්න සිද්ධ වෙච්ච මිනිස්සෙක් ඒ මරු කතරේ ගමන් කරලා තේම භූමියකට පැමිණිලා අර කාන්තාරයේ තිබිච්ච මහා භයෙන් නිදහස් වෙනවා. මෙන්න මේ කාරණා පහ එක මිනිසෙකුටම සිද්ධ වුණා නම් එහෙම ඕකට කොච්චර සතුටක් එයිද කියලා අහනවා. මේ උපමාවක්. එහෙම කියලා පෙන්නනවා මෙන්න මේ කාරණා පහ. තමයි අර ඉතලා කිව්ව විදිහේ ණය වාගේ. ඒ වාගේම ණයකාරයෙක් වාගේ, හිර දඬුවමක් වාගේ, වහල් සේවයක් වාගේ, ඒ වගේම අර කතරක ගමන් මගක් වාගේ මේ ආදි වශයෙන් පෙන්වන්නේ මොකද්ද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච විදිකිච්ඡා කියන මේ පහ. ඒකෙන් නිදහස් වුණ බුද්ධිලයාට සම කරලා පෙන්වන්නේ මේ පහෙන් අහක් වීම ඉවත් වීම. ඔන්නේ නීවරණ පහ යම් හිතක සංසිඳිලා ගියා නම් ඌට විශාල මානසික නිදහස් ප්‍රීතියක් ලැබෙනවා. ප්‍රීති මනස කායෝ පස්සද්දති. පස්සද්ද කායෝ සුඛන්දිති සුඛිනෝ සමාධියති. ඔන්න සමාධි ලැබෙන හැටි. අන්නේ ප්‍රීතිය නිසා මේ කය පස්සද්ධියට සහැල්ලුවටපත් වෙනවා. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි ආදී වශයෙන්. කත හිත සහැල්ලු වෙනවා. පස්සද්ද කායෝ සුකන්දීති. ඒක හරි කායික සෝයාවක් ඇති කරන නිදාස සෝයකුත් එක්කලා. සුඛිනෝ සමාධිය තියන්නේ සුඛේ සමාධිය කරාගෙන යනවා කාටවත් වහන්න බෑ. සමාධිය ඕනම් බුදුරන් වහන්සේ දේශනා කරපු අර කියන අජානීය දැහැන වඩන්න ඕනනම් නීවරණ තේරුම් වලන් නීවරණ වලට හේතුව තේරුම් අරන් ප්‍රඥාවෙන් ඒ නීවරණ දුරු කිරීමේ යහපත තේරුම් අරන් ඒක රහසේ මග වලන්න කියලා වෙන්නවා. ඒක තමයි නිවන් මගත් සමාධි මගත්. ඉතින් මේක තෝරා ගන්නවා තෝරාගත්තාම තමන්ට හොඳට පැහැදිලිව පෙනෙයි සමාධි කියන එක අර අපි ඉස්සෙල්ලා කියන ලෞකික සමාධි වැඩෙනවා. ආ සසර පුරුද්දක් එහෙමත් තිබුණා නම් ඔය කර්මස්ථානයක් අරන් යෝගියෝ ඉන්නකොට එහෙම අවස්ථාවල මොකද උපනිශ්‍රයක් තියෙනවා නම් අපෙන් හරි වැඩිච සමාධියට හේතුවක් තියෙනවා ලෞකික සමාධි ඉස්සෙල්ලා වැඩෙන්න පටන් ගන්නවා. වැඩෙනකොටම මත් වෙනවා සමාධිය. මත් වෙලා හිටන් ප්‍රථම ධානය ආදී එනකොට ලෞකික දැහන් වැඩිලා ඊට පස්සේ මත් වුණාට පස්සේ ඔහු ගොඩ ගන්න බෑ. මොකද හේතුව අන් එනවා. ඌ වයින්ඩ යනවා. එක බේර ගන්න බෑ ඊට පස්සේ. ඒ නිසා තමයි මං කිව්වේ මේ පැත්තට යන මම නැඹුරු කරන්න කැමති නෑ. අර බුදුරන් වහන්සේ දේශනා කළ අජානීය දැහැන වල්ලයිරන් සමාධි ලබා ගන්න ප්‍රඥාවත් එක්ක ලැබෙයි. මේ භාවනාකදී බොජ්ජංග ධර්ම වඩන හැටි විග්‍රහ කරන්න කියනදී ඒකත් තේරෙනවා කියන්නේ එහෙමයි. බොජ්ජංග ධර්ම හතක් තියෙනවා මේ හත එකට වැඩෙන්නේ බණහන වෙලාවට විතරයි කියලා දේශනා කරනවා. වෙනේනෝ වැඩෙන වෙලාවට සති සම්පොඥංගේ හැම වෙලෙම තියෙන්න ඕන. ධම්මවිචේ සම්පොඥංගේ පීති සම්පොඥංගේ ඒ වගේම විරිය සම්පොඥංගිය කියන මේ තුන එක අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකෙම ගිහිල්ලා බෑ. තමන්ට අවස්ථාවක් වැටෙනවා. ඉක්ම ගියා කියන. ඉක්ම ගියාම ඇදෙන කායික මානසික වෙනස පේන්න පටන් ගන්නවා. අත්දැකීම් ලැබෙන්න ඕනේ නිකම් බෑ. එතකොට ඒක නවත්තලා සමාධි සම්බොජ්ජංගයේ උපේක්ෂා සම්බොජ්ජංගයේ පස්සද්ධි සම්බොජ්ජංගයේ මේ බොජ්ජංග තුන වඩන්න ඕන. සති සම්බොජ්ජංගය හැම වෙලෙම තියෙන්න ඕන. මේකට බුදුරන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. <clears throat> ඔය රිදී රත්තරන් බඩු වැඩ කරන මිනිස්සේ එයා මේ රත්තරන් වල තියෙන මල හැරලා සුද්ධ කරගන්න ඔය රත්තරන් අර අමු රත්තරන් නැහන අර මේ කහට සහිත දේවල් තියෙන මිශ්‍ර රත්තරන් කෝවට දාලා උණු කරනවා. ඒ උණු කරනකොට දන්නවා පදම. හැම වෙලෙම අවධානයෙන් ඉන්නේ පදම වෙනවද කියලා බලන්න. හරියට සති සම්බොජ්ජංගයේ ඔහුගේ අවධානය වාගේ හැම වෙලෙම තියෙන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔහුගේ රත්තරන් ටික උණු වෙන්න ගින්දර පිඹිනවා. ගිනි රස්නේ දෙනවා. හොඳ සතියෙන් බලාගෙන ඉන්න හොඳ සිහි අවධානයෙන් කරන්නේ. මොකක් නිසාද? සීමා වැඩිනකොට හතරන් ටික උණු වෙලා අලු වෙනවා. පිච්චෙනවා. ඒ මට්ටමට යවලා බෑ. ඒතර යාට තේරෙනවා ප්‍රමාණය ඉක්ම යන්න යනවා නම්. ගිනි පිවිණ එක නවත්තලා දිය පොඩ්ඩක් ඉහිනවා. ඒතර ආයෙසරයක් අර පදමට ගාන්න එනවා. ඊට වැඩියෙන් නිමෙන්නේ නැති වෙන්න පෙරා ගන්නවා. වැඩියෙන් එහෙම වතුර වැහෙනකොට හතරන් ටික ආයෙසරයක් ගල් වෙනවා. ඒකින්ද විදහාලා ආයෙ ගිනි පිවිනවා. ඔහොම සමව සමව පවත්වාගෙන යනකොට හතරන් වල තියෙන අර කුණු කසල ඔක්කොම අහක් වෙලා දීප්තිමත් උපමට්ටම තත්ත්වයටපත් වෙනවා කියලා පෙන්නනවා. මෙන්න මේ උපමාව අරගෙන ඊට අනුකූලව සත්ත්ව බොජ්ජංග වලන කියලා විග්‍රහ කරනවා. මේ බොජ්ජංග හත එකට වලන්නේ නැහැ. ඉතින් ඕක තේරුම් ගන්න හරි ගැඹුරුයි.